හොඳයි. මේ පින්වතුන්ට තමන්ගේ භාවනාවට අදාළව එහෙම නැත්නම් ධර්මදේශනාවට අදාළව යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ගරු ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. මාවත් ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. ගරු ස්වාමීන් වහන්සේ මට මේ සුමානේ ඉඳලා හිරසුමානේදී මේ මට නිකන් මේ ආව සැරකිල්ල දැන් මම මේ දවස්වල කරන්නේ ජීවිතේ භාවනාවක් කරගෙන ඉන්නවා ඒ වගේම මොකද්ද කරගෙන ඉන්නේ ජීවිතය භාවනාවක් කරගෙන එහෙම ඉන්න මේ ඉන්නවා වැඩ කටයුතු කරනවා හරි ඒ වගේම සිතුවිලි රූප වේදනා සංඥා සංකාර එනවා යනවා ඒක මට පේනවා හරි. මේ හිතන්න තිස්සලා ඒක එනවා යනවා ඒක තියෙනවා මේ ඒ වගේම කෙලස් තියෙනවා ඒ විදිහට තමයි මම කාලය ගත කරන්නේ. මේ මට දේශමානේ ස්වාමීන් වහන්සේ නිකන් කැරකෙන ගතියක් වගේ නෑ ඔළුව තෝන් කියලා වගේ මම කෙලින් ඉන්නවා ඒ උනාට මුළු ඔක්කොම කැරකෙනවා. මේ ඉතින් මට ඒකට ඇත්තටම මට බයක් ආවා. මට පොඩි කාලේ බ්‍රේන් ඔපරේෂන් එකක් කළා මට ඒකේ මොකක් හරිද එහෙම නැත්නම් මට අර හැමතිස්සම මර වැහැිනා දැන ඒක මොකක් හරිද එහෙම නැත්නම් රෝගී සත්‍යයක්ද හැබැයි කියලා මට මේ සැකේ බයයි ඔක්කොම ආවා මේ කියන්නේ මට ඇවිදින්නත් බැහැ ඇවිදින්න නිකන් ඉස්ස වෙනවා වගේ මේ ඔක්කොම කරක ඒ කියන්නේ මුලින් චුට්ටි චුට්ටි තිබිලා ඊට පස්සේ එක වැඩි වුණා. හැබැයි ඒක තියෙන්නේ විනාඩි ගානක්. හ්ම්. ඒ කියන්නේ විනාඩි ගාන විනාඩියක්වත් තියෙන්නේ නැහැ. සතර ගානයි තියෙන්නේ. මේ ඊට පස්සේ මට හැබැයි හොඳටම ෆ්‍රෙෂ් වගේ මේ සතියත් හොඳටම තියෙනවා මේ අර ඉන්ද්‍රිය සංවරයත් හොඳටම තියෙනවා මට ඒක හින්දා මේක භාවනාව මොකක් හරි කියලාත් මට හිතුණා භාවනාව මොකක් හරි කියලාත් හිතුණා ඊට පස්සේ මම මේ ඒක දිහා බලන් ඉන්නවා සමහර වෙලාවට බලන් ඉඳත් බලන් ඉද්දිත් මට හිතෙනවා අර බය වගේක හිතෙනවා ඊට පස්සේ උම දවස් තුනක් විතර තුනක් හතරක් ගියාන් පස්සේ ඒක ටික ටික අඩු වුණා ඊට පස්සේ ඉඳලා හිටලා වගේ ඒක එන්නේ මේ එතකොට නම් මම අර මට ඒක හිතුනම භාවනාවක් කියලා. ඊට පස්සේ මට මේ මම එහෙම හිතන්නේ නැහැ. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒතෝට යනවා වගේ මේ හැබැයි ඒක සැරින් සැරේට එන ගතියක් තියෙනවා. එහෙම එහෙම තිබ්බ ඊට පස්සේ ටික ටික හොඳටම අඩු වුණා. මේ හැබැයි තාම දැන් සුමානයක් විතර වුණා. තාම නිදා ගන්න ගියාම ඒක එනවා. ඒක තියනවා නැගිටිද්දිත් තියනවා මට අර මුල්ම දවස්වල නැගිට්ටා එක දවසක් මට නැගිට්ටාම මට හොඳටම ඔක්කාරයි. ඒ කියන්නේ වොමිටින් යන්න අර මූලික ලක්ෂණ එන්නේ අර කැස්ස වගේ එහෙම එහෙම හොඳටම ආවා මට. මේ වමන ගියේ නැහැ. මේ ඉතින් මම දැන් දැන් උනේ දැන් ඉස්සර නිදාගන්න ගියාම මම ඇස් දෙක පියාගත්තම මට අර ගොඩාක් විතර්ක එනවා. මේක එක දේවල් එනවා මම ඒවා අර භාවනා විදිහට මම ඒක හිතනවා ඒකට යනවා ඒ වගේ තිබ්බේ. මට ඒක ඇත්තටම වදයක් වගේ වෙලා තිබ්බේ ගොඩාක් නේ දැන් අර අර තේනවා අර කැරකෙල්ල ගැතියනවා මම මොකොත්ම නැහැ. හිත හරිම ක්ලියර්. මේ හිත හරිම ක්ලියර් හැබැයි දැන් සාමාන්‍ය ජීවිතයේදී හරිනිකන් මම වෙන්නට වැඩිය ශක්තිමත් වගේ නිසා. ඒ කියන්නේ මාර හරි ස්ටඩි වගේ. නිකන් මේ ඒ වගේ එකක් තියෙනවා මේ අර කවුරුත් එක්ක වැඩි එහෙම නැහැ වගේ. ඒ කියන්නේ කතා කරන අවශ්‍ය දේ විතරයි. ඒ වගේ නිකන් මේක කරන්න ඕන කිව්වම මම කරන්නම පුළුවන් ඒක නෑ. හරි සියුම් වගේ. එහෙම එකක් තියෙනවා. හරි. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක එහෙම ගැතියක් එනවාද ඒක තමයි දැන් වෙන්න වෙන්න පුළුවන් දැන් අර කිව්වා වගේ මුල් කාලේදී හුඟක් විතර්ක බහුලව මනස තිබිලා මනස ටිකක් ව්‍යාකූල ගතියක තිබිලා අපි භාවනාව හරහා විපස්සනාව හරහා සම්පූර්ණයෙන්ම හිත අරමුණු වලින් තොරව ඉන්න පටන් ගත්තාම ඔහොම දෙයක් වෙන්න පුළුවන් දැන්ට එහෙම දෙයක්ද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් තිබුණේ ව්‍යාකූල තත්වයක් නැත්නම් සිතුවිලි බහුල තත්වයක් විතර්ක බහුල මනසක් දැන් හැබැයි භාවනාව ක්‍රමානුකූලව වැඩිම හරහා හිත දැන් ප්‍රපංච කරනවත් සෑහෙන්න අඩුයි. හිත කිසිම අරමුණක් නොගෙන පවත්වන්නත් හැකියාව තියෙනවා. එහෙම කිව්වොත් හරිද? ඔව් එහෙම ඒ කියන්නේ ඒක මුලින් ඉඳලම තිබ්බා. මුලින් ඉඳලම මට දැන් සිතුවිලි එනවා. එනවත් එක්කම මම නිකන් ඒක දකිනවත් එක්කම සිතවිල්ල යනවා. ඒක සිතවිල්ල ගියාට පස්සේ මගේ හිත මේ කියන්නේ මුකුත්ම නැති ප්‍රමාණය වැඩි. ඉතින් ගොඩාක් වෙලා යනකම් ආපහු මුකුත්ම එන්නේ නැහැ. හරි. ඒ වගේ එකක් තිබ්බා. හරි. මේ දැන් මට සිතුවිලි එන සිතුවිලි එනවා ඉඳලා හිටලා එනවා ආවට මම අර ඒකට දැනුවත් වෙන්නේ අර ඉස්සර මම ඒකට සිතුවිලි ඇත්තේ ඒකට දැනුවත් වුණානේ. දැන් දැනුවත් වෙන්නේ නැහැ. ඒ උනාට ඒක දැනුවත්. සිතුවිල්ලක් කියලා දැනුවත්. හරි. ඒක ඉබේම යනවා. හරි. මම යනවා. හරි. කිසි වරදක් නැහැ. ඒක නම් කිසි වරදක් නැහැ. මොකද අපිට අමුතුවෙන් දැනුවත් වෙන්න කියලා බලෙන් දැනුවත් වෙන්න කියලා දෙයක් නැහැ. දැන් අපි දැනුවත් බව තුලමයි ඉන්නේ අන්තිමට. ඒක નિરાයාස දැනුවත් බවක්. ඒ નિરાයාස දැනුවත් බව ඉඳ තුල ඉඳද්දී ආයේ අමුතුවෙන් අපි දඟලන දෙයක් නැහැ. කොයි දෙයක් දැනෙන්න ගන්නවා. හිතවිල්ලක් ආවත් ඒක තේරෙන්න ගන්නවා. හැබැයි ඒ වගේම අපි ඒක පෝෂණය කරන්නේ නැති නිසා එයා යන්නත් ගන්නවා. ඊට පස්සේ ආයෙත් හිත විවේක වෙනවා. දැන් මේ විවේක විවේක බව තුල අපි කොහොමද පවතින්නේ කියන තමයි පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. දැන් ඉඳගෙන කොච්චර වෙලා භවනා කරනවද සාමාන්‍යයෙන් දවසකට? මම ඉඳගෙන භාවනා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් අර එක දවසක් මට එක ටික කාලයකට ඉස්සෙල්ලා මට ආවා මේ මම දෙකටම ඉඳගෙන භාවනා කරද්දී ස්වාමීන් වහන්සේට මම මේ අධ්‍යක්ෂකම් කියද්දී මට එක දවසක් ආවර ඔළුව නිසා හිස් ස්වභාවය හිස් ගතියක් ඇවිල්ලා ඒක මේ කියන්නේ හිස් හිස් එක වැඩි ඊළඟ ඇතුළත කතාව හොඳටම අඩුයි මේ 아무තු අත්දැකීමක් ඒක ආවා මේ මේ කියන්නේ සීතල වගේ තිබ්බා එහෙම එහෙම එකක් ආවා ඊට පස්සේ ඒක හොම ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නා මේ දැන් ඉඳගෙන භාවනාව කරන්න එපා දැන් ජීවිතේම භාවනාවක් කරගෙන මේ දැන් භාවනාවෙන් ඉඳ එහෙම කියන්නේ එහෙමම වැඩ කටයුතු කරන්න කියලා ස්වාමීන් වහන්සේ අවවාද හම්බුණා මම ඒ දවසේ ඉඳලා ඉඳගෙන භාවනා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට එතකොට සක්මන සක්මනක් කරනවද? සක්මනක්වත් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම හැබැයි මේ මම ජීවිතේම මගේ භාවනාවක්ම තමයි. හ්ම්. මේ කියන්නේ භාවනාවෙම තමයි මම ඉන්නේ. මේ අර මට හිස් ස්වභාවය මේ කියන්නේ මුලදී මට කෙලස් කියන්නේ එනවා ඒවා මට පේනවා මේ කෙලෙසෙන් තරහ යනවා එක එක ඒවා එනවා ඒක මට පේනවා මේ ඒ කියන්නේ එනවත් එක්කම මම දන්නවා ඊට පස්සේ ඒක මම හිතනවා ඊට පස්සේ මට අර මුලදී මට තිබ්බා ඒක හිතපු ගමන්ම ඒක යන යන්නේත් නැහැ එනනම් මම ඒක පටිච්චසම්පාදයට ගලපලා එහෙම කරාම තමයි මට නිරෝධ වෙන්නේ. හ්ම්. නිරෝධ වෙනවා දකිනවා. මේ එහෙම ගැතියක් තිබ්බා. ඊට පස්සේ ඒක ටික ටික යද්දී ඊට පස්සේ මම ඒක එනවා ඒක දැකපගමම යනවා. ඒ වගේ තිබ්බා. හරි. මේ ඊට පස්සේ සිතුවිලි එනවා ඒක දැක්කහම දැක්කහම යනවා. හරි. ඒ කියන්නේ ඊට පස්සේ එහෙම තිබ්බා. ඊට පස්සේ ටිකක් කාලයක් එක කාලයක් ආව සිතුවිලි එනවා යනවා ඒක මට හොඳටම පේනවා යනවා කියන එක අර නිරෝධ වෙනකම්ම අග වෙනකම්ම මට පේනවා හරි ඒ කියන්නේ එනවා ඊට පස්සේ යන එක අග වෙනකම් පේනවා එහෙම එහෙම කාලයක් ආවා ඊට පස්සේ ඒක සාමාන්‍ය වුණා මේ ඊට පස්සේ වේදනාවක් එනවා ඒක එහෙමම යනවා. සංඥාව මට අපහැදිලි හින්දා මම ස්වාමීන් වහන්සේ මම කියන්නේ මට තියෙනවා මේ අර කවුරු හරි ඇවිල්ලා මට කතා කරොත් මට ශබ්දයක් ගන්න ඉතින් එහෙම ඊට පස්සේ මට ඒක ඒ මොහොතේ විතරයි ඊට පස්සේ ඒක මතකම නෑ. එහෙම එකක් නැහැ. සිද්ධ වෙලා නැහැ වගේ එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් ඒක ක්ලියර් කරගත්තේ ඒක තමයි සංඥා වෙනවා යනවා කියන්නේ කියලා මම දැන් ස්වාමීන් වහන්සේ සිතවිලි එනවා ඒක මම දැන් කියන්නේ සිතවිල්ලට ඉස්සර සිතවිල්ලට දැනුවත් වෙන්න ඕනේ දැනුවත් වුණාම තමයි ඒක යන්නේ දැන් දැනුවත් වෙන්න විදිහක් වෙන්නේ නැහැ වෙන්න වෙනවා කියන එක මට නිකන් කරදරයක් හරි නෑ ඒක දෙයක් නැහැ නෑ ඒක ඒක නිකන් බලෙන් කරන්න අවශ්‍ය නැහැ ඒක ඉබේ වේවි. නිකන් ඒ දිහා නිකන් මානසිකාරයේ යෙදෙනකොට නැත හිත හැරෙනකොට දැනෙනකොට ගිහිල්ලා එයා ගිහිල්ලා ඉවරයි. ඒ වගේ වේ. ඔව්. ඒක ගන්න. නෑ අවශ්‍ය නෑ. නෑ එහෙම ඉතින් ඒක දඟලලා මේ ගියේ එක්කෙනාගේ ආපහු හැඩහුරුකම් හොයන්න අවශ්‍ය නැහැ ඉතින්. අපිට ඒ වෙනුවට විවේකයේ තුල ඉන්න පුළුවන්. ඔතෙන්දී හැබැයි පොඩි දෙයක් මේ මේ එකතු කරගන්න පුළුවන්. මේ දැන් ඔය ඔය ඔය සිතුවිලි වලින් තොරව කිසිවක් උපාදාන නොකර හිත අරමුණක් නොගෙන ඉන්න මට්ටමේදී අපේ අමින් කායික කායික පැත්තෙන් කියනවනම් කායික පැත්තෙන් කියනවට නම් ඔතෙන්දී පොඩ්ඩක් රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් පැත්තට එන්න පුළුවන්. ඉතින් එතෙන්දී කරකැවිලි මට්ටමක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔව් පොඩ්ඩක් මේ ඕනනම් වෛද්‍යවරයෙක් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න විශේෂයෙන්ම ප්‍රෙෂර් චෙක් කරලා බලන්න. මොකද අපි යෝගා දැන් අපේ හිත ඕන්ට වඩා ව්‍යාවෘත වෙලා තියෙනකොට හිත කෑ ගහනකොට ද්වේෂයෙන් ඉන්නකොට රාගයෙන් ඉන්නකොට අපේ කොහොමත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි. දැන් අපි ඒව මොකක්වත් නැතිව හිත නිකාන් ඔහේ තියෙනකොට සංසුන්ව තියෙනකොට එතෙන්දි ලොකු බ්ලඩ් ප්‍රෙෂර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපේ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් පැත්තට යනවා. ඉතින් ඒක ස්වාභාවිකයි. ඒක සාමාන්‍යයෙන් මේ කියන්නේ යෝගාවචර ජීවිතයක සිද්ධ වෙන පොඩි පරිවර්තනයක් ඒක. හැබැයි ඉතින් එතෙන්දී ඒක කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. එහිමී කියලා අපි බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කරගන්න දඟලන්න අවශ්‍ය නැහැ. අපි ඒක අර පොඩ්ඩක් ඕනනම් වෛද්‍ය උපදෙසුත් අරගෙන කොහොමද මේක සමබර කරගන්නේ? මේ කය මේ අලුත් තත්ත්වයට හුරු කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනාවෙන් කටයුතු කරන්නයි තියෙන්නේ. එහෙමයි. දැන් මේ දැන් අර වැඩ කර දැන් දැන් දවසේ හැම එන්නේ නැහැ. ඒ කියන්නේ එනවා වගේ තේරෙනවා. ඒ වුණාට මට ඒක පුරුදුයි වගේ එකක්. හරි. අර වෙන ඉස්සර වගේ මට බයක් එහෙම දැනෙන්නේ. හරි. මේක නිකන් සාමාන්‍ය දෙයක් වගේ අර ඉස්සර වගේ ගොඩාක් කරකෙන්නේ නැහැ. අර මුලින්ම වගේ ගොඩාක් කරකෙන්නේ නැහැ. මාව වැටෙන්න යනවා වගේ එහෙම ගතිය නැහැ. හරි. මේ ඒක දැන් අර සාමාන්‍ය වගේ නිදාගන්න ගියාම තමයි ඇඳට ගියාම තමයි මට මේ අර ටිකක් කරකිනා වගේ දැනෙනවා ඒ වුණාට ඒකත් එහෙමම මට අර සිතුවිලි මොකොත් නැහැ නිශ්ශබ්දයි ඒ වෙලාවට ඉතින් ඒකෙන්ද එහෙමම මේ යනවා. හොඳයි. දැන් බලන්න මේ පෝෂණයේ පැත්තත් බලන්න. ඒ කියන්නේ උතන්ද කායික කායික යම්ස දුර්වලතාවයක් තේන්න පුළුවන්. ඒ නිසා පෝෂණයේ පෝෂණයේ පැත්තත් බලන්න ඊළඟට වාතාශ්‍රය එහෙම හොඳට ලැබෙනවාද ඒ පැත්තත් බලන්න. ඔය වගේ මට නම් හිතෙනවා කායික පැත්ත චුට්ටක් බලන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අර මං වගේ අපි මේ හුඟා ප්‍රෙෂර් වෙන තත්ත්වයක් පීඩන තත්ත්වයක් වෙන්නේ නැහැ. එතකොට යම්කිසි low blood pressure පැත්තකට යන්න පුළුවන්. එතෙන්දී අපි බලන්න ඕනේ දැන් කොහොමද මේකට හරියන විදිහට මම මගේ ජීවන රටාව සකස් කරගන්න. මෙතෙන්දී මම පරිස්සම් වෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් වශයෙන් දොස්තරලා කෙනෙක් දොස්තර කෙනෙක් කියන්න පුළුවන් නැගිට ගම් මේ කියන්නේ ඇඳෙන් අපිට උදේ මේ රාත්‍රී නිදාගෙන අවදි වෙච්ච ගමන් එකපාරට ඇඳෙන් බහින්න යන්න එපා කියලා තමලාට උපදෙස් දෙනවා. මොකද අර කය වාඩි කරවලා පොඩි වෙලාවක් ඇඳ උඩ තියලා ඊට පස්සේ නැගිටින්න කියලා එහෙම කියනවා මොකද මේ අර කය ක්‍රමානුකූලව තමයි යාගේ ඊළඟ ඉරියව්වට සකස් වෙන්නේ. එයාට යහුසුලුව සකස් වෙන්න තරම් අධික පීඩනයක් අපේ හෘද වස්තුවෙන් එන්නේ නැත්තම් ඒතර අපි අපේ මේ රටාව නැත්තම් ජීවන රටාව පොඩ්ඩක් ඒට සරිලනන්දමින් සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා චුට්ටක් මේ පැත්ත බලන්න. අදවයි සාමනාන්ද සාමනාන්ස අර මේ ඉස්සර අපි ඉඳගෙන භාවනා කරන කාලෙදී මර අපිට චිත්තජ රූප පෙවුනනේ පෙවුනනේ දැන් ඒ වගේ දැන් ජීවිතේ භාවනාවක් කරගෙන ඉද්දි මේ සමහර වෙලාවට හැමතිස්සෙම නෙමෙයි චිත්තජ රූප පේන එකක් තියෙනවද ස්වාමීන් වහන්සේ මට නිකන් එහෙම සමහර වෙලාවට එහෙම දකිනවා වගේ එහෙම එකක් තියෙනවා. ඔව් මෙහෙමයි චිත්තජ රූප කියන එක I mean ඒ එතන අදහස නම් වෙන එකක්. කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූප කියලා ඔය අභිධර්මයේදී ඕවා වෙනස් වෙනස් වශයෙන් පෙන්නනවා. එතනදී චිත්තජ රූප කියලා කියන්නේ මේ හිත මුල් වෙලා හදන රූප. ඒ කියන්නේ හිතේ පේන රූප වලට නෙමෙයි චිත්තජ රූප කියන්නේ. දැන් උතෙන්දී කතා කරන්නේ අත්‍තරම හිතේ පේන රූප. ඒක අත්‍තරම රූප සංඥා කියලා තමයි අපි ව්‍යවහාර කරන්නේ. ඒ කියන්නේ රූප සංඥා. ඔව් හිතට විවිධාකාර රූප පේන්න පුළුවන්. ඒක අපි රූප සංඥා කියලා කියනවා. ඉතින් ඒක ඒක ඒවා අඩු වෙන්නයි තියෙන්නේ. දැන් අපි හිතන්න දැන් ඔව් ඒ කියන්නේ හිතන්න දැන් අපි මොකක් හරි චිත්‍රපටියක් බැලුවා. චිත්‍රපටියක් බැලුවාම ඕකේ තිබිච්ච බොහොම දර්ශනීය දේවල් නැත්නම් හිත බැඳුන දේවල් හිතට තදින් කාවැදිච්ච දේවල් පස්සේ වෙලාවක මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙන්නේ අන්න අර මේ චිත්ත රූප වශයෙන් නැත්නම් රූප සංඥා වශයෙන්. ඉතින් ඒවා ඒ කියන්නේ අපි අපි මේ චිත්‍රපටිය බලන්න ගිහිල්ලා අපේ හිතේ නිකන් මණ්ඩි බැහැගෙන තියෙනවා. හිතේ රෙජිස්ටර් වෙලා තියෙනවා යම්කිසි රූප ප්‍රමාණයක්. ඉතින් ඒවා ඇත්තම හැලෙන්නයි තියෙන්නේ. අපි කිසිම දෙයක් හිතේ ඒ කියන්නේ චිත්ත රූප වශයෙන්, රූප සංඥා වශයෙන් අපි මතක තියාගෙන පවත්වනවා නම් ඒ කියන්නේ අර අනුසයක් දැන් ඉතිරිලා තියෙනවා. නිකන් කොස්සක් ඉතිරිලා තියෙනවා. මණ්ඩි බැහැගෙන තියෙනවා. ඒවා මතුවෙන වෙලාවේදී තේරුම් අරගෙන මේවා තව පෝෂණය කරන්න යන්නේ නැතිව ඒ සංඥා මුල් කරගෙන කතන්දර ගොතන්න යන්නේ නැතිව අපිට තියෙන්නේ මේක මේ මම කරපු මෝඩ වැඩක් නිසා මම මේ දැකපු දෙයක් හරහා මේ මණ්ඩි බැහැගෙන තියෙනවා හිතේ යමක් තැම්පත් වෙලා තියෙනවා මේක මේ අනවශ්‍ය බරක් හිතට මගේ හිතේ පිරිසුදුකමයි මේකෙන් මේ ඇහිරෙන්නේ හිත වර්ණ ගැනීමක් මේක තුලින් වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ සංඥා හිමීට අයින් කරන්නයි තියෙන්නේ ඒ කියන්නේ කලින් මට ඒ වගේ නිකන් ඉඳලා හිටලා වගේ එහෙම පෙවුණා. හැබැයි දැන් නම් එහෙම එකක් නැහැ සාමනහංශ. හරි. සාමනහංශ ගොඩාක් පිංසිතන සාමනහංශ තේරෙනවා. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුල්ලියට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම උදරේ පිම්බීම හැකිලිම බලන කෙනෙක්. මං කාලයක් අවුරුද්ද දෙකක් විතර ඒක කරා. දැන් මාස ගානක ඉඳන් ඉස්සර මම දවසකට තුන් හතර පාරක් පැයක් වගේ ඉන්න තුන් හතර පාරක් පිම්බීම හැකිලිම බැලුවා. පහුගිය කාලේ දැන් මාස දෙක තුනක ඉඳලා මට වැඩි කරන්න මොනේ නැහැ. ඒ කියන්නේ දවසකට පැයක් විතර වගේ මම ඒකේ නිරත වුණා. දැන් ස්වාමීන් වහන්සේ මම ආපහු පටන් ගත්තා අර වෙනද වගේ වැඩිපුර ප්‍රමාණයක් කරන්න. මම බලන්නේ පිම්බීමේදී පිම්බෙන්න පටන් ගත්ත තැන ඉඳලා ඒක අවසාන වෙනවා පිම්බිලා ඊට පස්සේ හැකිලිම එතනින් පටන් අරගෙන ඒක අවසන් වෙනවා. ඒ ඒ මේකට තමයි මගේ අවධානය යොමු කරන්නේ. දැන් මට ගොඩාක්ම සියුම් වෙලා තමයි මම දැන් අලුතෙන් ආපහු දෙක කාලයක් තිස්සේ වැඩි නොකතින් දැන් මම ඒක අප්ඩේට් කරන්න පටන් ගත්තම මට ඒක බලන්න බැරි තරමට සියුම් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ එළවෙනවා කියලා නම් තේරෙනවා. උදරේ හැපෙනවා කියලා තේරෙනවා. නමුත් මට අල්ලගන්න අමාරුයි. මේ දැන් පටන් අරගෙන කෙලවර වෙලා එතනින් ආපස්සට හැකිරීම සිද්ධ වෙනවා කියලා ඒ විදිහට හරියටම ඒක අල්ලගන්න බෑ. හරි. ඒකේ වැරදක් නැහැ. දැන් ඒ කියන්නේ අපි කොහොමත් ඕක බලමින් යනකොට සියුම් වීමකට තමයි ලක් වෙන්නේ. එතකොට අර කලින් තිබිච්ච විදිහට නෙමෙයි දැන් අපිට වැටහෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි අපි බලාපොරොත්තු වුණොත් මම කලින් අත්දැක්කේ මේ විදිහට ඒ විදිහට දැන් ඇයි මේක පේන්නේ නැත්තේ? ඒ ආකල්පෙන් නෙමෙයි බලන්න තියෙන්නේ. කලින් අත්දැක්ක යම් විදිහකට හැබැයි ඊට වඩා වෙනස් විදිහකට දැන් ඉදිරියේදී අත්දකින්න ලැබේවි. කියලා අන්නේ බඳු ආකල්පයක් තියාගන්න. මොකද මේ සියලු දේවල් වෙනස් වෙනවා. මේ අපි අපි ආස්වාස ප්‍රස්වාසය දිහා බලන්න ගියත්, පිම්බීමක් හැකිලීමක් දිහා බලන්න ගියත් කිසිසේත්ම අපි මුළු ජීවිත කාලයේදීම ওই දේ ওই විදිහට පේන්නේ නැහැ. මුල් කාලේ පෙනිච්ච විදිහට නෙමෙයි තවත් කාලයක් ගියාට පස්සේ පේන්නේ. ඉතින් අපි තුල තියෙන්න ඕනේ විවෘත මනසක්. මට ප්‍රශ්නයක් නෑ මේක කොයි විදිහට පෙනුණත් මට තියෙන්නේ බලන්න. කොහොමද මේක වෙන්නේ කියලා අර මම එයා පෙන්නන ඕන දෙයක් බලන්න ලෑස්ති. අන්න ඒ ආකල්පයෙන් බලනවා නම් කිසි වරදක් නැහැ. අනිත් එක අර කිව්වා වගේම සියුම් වෙද්දි බලන්න අමාරුයි. මොකද අපිට සියුම්නේ. දැන් අපිට මේක රළුව තියෙනවා නම් ඒ රළු බව තුල අපිට අපේ හිතත් ඒකට බැහැගෙන ප්‍රබල අරමුණේ රළු අරමුණේ තොරතුරු පේන්න ගන්නවා. නමුත් ඒක බලන්න ගියාම මේක සියුම් වෙනවා. ඒක තමයි ධර්මතාව. ඒක තමයි භාවනාව වැඩෙනවා කියලා කියන්නේ. හැමදාම රළුව තියෙන්නේ මේක සියුම් වෙන්න ගන්නවා. කොහොමද එතකොට මේ සියුම් අරමුණේ මේක දකින්නේ? එකක් තමයි මේ සියුම් අරමුණේ දකින්න ගිහිල්ලා අන්තිමට හිතට මේ ආහාර මදිහින්ද නින්දට වැටෙන්න පුළුවන්. ඔය බාධාව එන්න පුළුවන්. අනිත් එක තමයි සියුම් අරමුණේ බලන්න ගියාම මේ හිතේ සංඥා මතුවෙන්න පුළුවන්. මොකද වෙන වෙන දේවල් වෙන රූප වෙන්න පුළුවන් වෙන කතන්දර හිතේ ගෙතෙන්න පුළුවන් මොකද අර දීලා තියෙන අරමුණ සියුම් වැඩි. ඒක ඒක තවත් බාධාවක්. අනිත් එක තමයි අපේ ඒ හිතේ ඒක බලන්න තරම් සතිය සම්පජඤ්ඤය දිනු වෙලා නැත්තම් එතකොටත් මේ අරමුණ තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ එකක් තමයි හිත නින්දර වට ගන්නෙත් නැතිව. හිත වෙන අරමුණු වලට යන්න දෙන්නෙත් නැතිව හැබැයි මේ කටයුත්තේ නැවත නැවත යෙදීම හරහාමයි තවදුරටත් සියුම් සතියක් සියුම් සම්පජඤ්ඤයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් අර මේක නිකන් හරියට මේ ආයුධයක් මුවක් තියනවා වගේ වැඩක් දැන් තියෙන්නේ. දැන් මේ කරන්න තියෙන වැඩේට තාම ආයුධය මේ මුවහත මදි. හැබැයි ඉතින් මේ වැඩේ තුල උරගා බැලීම තුලින්මයි ආයුධය මුවහත් වෙන්නේ. ඒ නිසා මේ කලබල නොවි දිගට කරගෙන යන්න තව ටිකක් ඉස්සරහට යනකොට තව අර සතිය සම්පජඤ්ඤය වැඩි වේවි. එතකොට සියුම් අරමුණෙත් විස්තර තව තව පේන්න පටන් ගනීවි. සමින්නන්ස දෙන්නට පටන් ගන්නවා කෙලවර වෙනවා කියන එක වැටහෙන්නේ නැති වුණාට ඒ ඒකෙන් යම් යමක් හෙර වෙනවා වගේ මෙහෙම උස් පහස් වෙනවා කියන එකක් තේරෙනවා. හරි. නමුත් අන්තිමට ඒක දිහාම නිකන් බලන්නද සමින්නන්ස කියන්නේ. ඔව්. ඒක දිහා බලන්න දැන් ඒකට නමක් දෙන්න අවශ්‍ය නැහැ. මේක දැන් පිම්බීමක්ය. මේක හැකිරීමක්ද කියලා වෙන් කරගන්නත් සමහරවිට බැරි වේවි. එච්චරට මේක සියුම් වේවි. අනිත් එක තමයි දැන් අපි ඉස්සෙල්ලා හිතන් හිටියේ මෙතන පිම්බීමක් තියෙනවා. අපි හිතමු ඔන්න පිම්බීමක් වෙන්න මේ මම මේ දල වශයෙන් මේ තේරෙන්නයි කියන්නේ. ඒ පිම්බීමක් ඇති වෙලා නැතිලා යන අපි හිතමු විනාඩියක් ගියා. හැකිරීමක් ඇතිලා නැතිලා යන විනාඩියක් ගියා. එහෙම ආකල්පයක් අපේ මුලින් තිබුණේ කියලා අපි හිතමු. පස්සේ පස්සේ එහෙම ඒ වෙනුවට දැන් මෙතන එහෙම නෑ මේ මේ පුංචි කම්පනයක් තියෙන්නේ ඒක ඇතිලා නැතිලා යන තප්පරයයි යන්නේ. ඔය වගේ අත්දැකීමක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මුලින් දැකපු චිත්‍රය නෙමෙයි පස්සේ දකින්නේ. ඒක සියුම් වෙනකොට ඊට වඩාත් යහුසුළු අත්දැකීමක් එන්න පුළුවන්. මං හිත ඔව් කියන්න. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ඒ කියන්නේ දැන් දැන් ඒ වෙලාවට විතරක් නෙමෙයි මට මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා දැන් මම නිකන් මම වාඩි වෙලා ඉන්න වෙලාවල් වලට නිකන් භාවනාවේදී නෙමෙයි මම බලනවා ඒ විලාවට මට උදරයේ උස්පහත් වීමක් සාමාන්‍යයෙන් දැන් හුස්ම ගන්නකොට කෙනෙකුට හුස්ම තේරෙනවානේ මම හුස්ම ගන්නකොට මේ වගේ ඒ වෙනුවටනේ මම උදරය බලන්නේ හුස්ම බලන්නේ නැතුව ඔව් ඔව් එහෙම දැනෙන්නේ කියන ඒවත් ඒක ඒ වෙලාවට දැනෙන්නේ නැහැ එහෙම ලොකු දෙයක් නිකන් යන්තම් හෙලවීමක් තමයි එතකොටත් මට දැනෙන්නේ. ඔව් කමක් නැහැ. දැන් ඔය ඔය හෙලවීම කයේ වෙනත් තැන්වල දැනෙනවා නම් ඒකත් බලන්න දැන්. දැන් උතන ඔය නිරීක්ෂණේ තව ටිකක් පණ ගන්නවලා ගන්නයි තියෙන්නේ. දැන් අරමුණ සියුම් වෙලා තියෙනවා. ඒ සිබඳු සියුම් අරමුණු තව ශරීරේ පුරා තියෙන්නත් පුළුවන්. ඒ නිසා හිතේ අ කියන්නේ විසිරෙන්නේ නැත්තම් හිත ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැත්තම් එකලාසය පවත්වන්න පුළුවන් නම් සමාධිය පවත්වන්න පුළුවන් නම් වෙන තැනකටත් යොමු කරන්නත් හැකියාව තියෙනවා නම් තව ටිකක් අරමුණු මේ වැඩේට එකතු කරලා දුන්නට කමක් නැහැ. එතකොට මොකද අපි මේ නිරීක්ෂණය හරහා තමයි අපි තුන නුවණක් වැඩෙන්නේ. දැන් මම පාඩි වෙලා ඉන්නකොට මගේ ඇඟ ස්පර්ශ වෙන තැන් ඒ වගේ දේවල් බැලුවට ඒත් වරදක් නැහැ. කමක් නැහැ. කමක් නැහැ. ඔව්. මොකද දැන් හිතන්න මෙහෙම දැන් අපි මේ ආයුධයක් මුවත් තියාගෙන තියෙනවා. එතන මේ ආයුධයෙන් මුවත් තියාගෙන නිකන් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මේ ආයුධයෙන් දැන් වැඩේ ගන්න ඕනේ. පුළුවන් තරම් එයාට වැඩ දුන්න තරමට තමයි අපිට නිකන් එතුලින් යම්කිසි අත්දැකීමක් ලැබෙන්නේ. විපස්සනාව කියන එක ආයුධයක්. විපස්සනා නුවණ කියන එක ආයුධයක්. මේ ආයුධය නැවත නැවත නැවත නැවත පාවිච්චි කිරීම තුලින්මයි ඒක තව තවත් වහත් වෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ. නිකන් තියන් සිටීම තුල නෙමෙයි. මුලදී මම මේ කියන්නේ හැම ඔය ඔය තියරි එකත් පස්සේ බිඳිලා යනවා. නමුත් මේ දැන් මේ ගත කරන කාලෙදී ඔය නිරීක්ෂණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා තව ටිකක් නිරීක්ෂණය වැඩි කරන්න. හොඳයි හොඳයි. හොඳයි, තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව රාම්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්. අපසරයි ස්වාමින් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මගේ භාවනාවේ අත්දැකීම් වලට සම්බන්ධව මම දිගටම වගේ විශේෂයෙන්ම පරියංක භාවනාවේදී මගේ හිත මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා බලනවා. සමහර වෙලාවට මට දැනෙනවා මගේ හිත ලෝභ සහිත සිතක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඒක මම දැක්කම ඒ ලෝභය නැති වෙලා යන්නේ. ඒ සිත ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඊළඟට මම ද්වේෂ සිතක් නම් මම ඒකත් නෝටිස් කරනවා. ප්‍රශ්නයක් තියෙන ස්වාමින් වහන්සේ සමහර වෙලාවට ලෝභ සිතක්, ද්වේෂ සිතක් සහ ඕනෑම සිතක් දැක්කත් නැවත නැවත ඇති වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මම ඒකට අත දාලා මම ඉතින් ඒ යම් කිසි දෙයක් ගැන මට ලෝභයක් ඇති වුණා නම් ඒකේ අනිත්‍ය බව මෙනෙහි කරලා හරි ඒකේ අගයක් නැති බව. ඇයි මට මේකට ලෝභයක් ඇති වුනේ? මම මේකට අගයක් දුන්නු නිසා නේද ඇති වුනේ කියලා ඒකේ අගයක් නැති බව මම ඒ වෙලාවෙම අනිත්‍ය වගේ දෙයක් මෙනෙහි කරලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි මම අහලා තියෙනවා භාවනාවේදී අපි එහෙම ඇඟිලි ගහන්න හොඳ නෑ කියන එක. ඉතින් එතකොට මම වැරදි වැඩක්ද ස්වාමින් වහන්සේ කරා? ඒක තමයි. මං දැන් මෙහෙමයි. අපේ කියන්නේ ලෝභසිතක් පහළ වුණාම ඒ ලෝභසිත නැවත නැවතත් පහළ වෙනවා නම් ඒක සෑහෙන වෙලාවක් තිස්සේ හිතේ පවතිනවා නම් ඒ කියන්නේ අපි තුලින් යම්කිසි අනුග්‍රහයක් පොඩි සපෝට් එකක් ඒකට ලැබිලා තියෙනවා. එහෙමයි. දැන් හිතන්න ලෝභසිතක් පහළ වුණා අපි නිකන් ඒ දිහා හැරිලා බැලුවා බලනවත් එක්කම එයා ගියා. ඒ කියන්නේ එයාගෙන් වෙච්ච හානියක් අපිට නැති තරම් එයා ආවා අපි කිසි අනුග්‍රහයක් කළේ නැහැ අපි කිසිම මේ ඒකට වැදගත්කමක් දුන්නේ නැහැ. ඉතින් ඒ නිසාම එයාට ස්වයං වශයෙන් පවතින හැකියාවක් නැති වුණා. එයා යන්න ගියා. ඉතින් ඔය දෙවෙනි දෙවෙනි අවස්ථාවට එනවා නම් අපිට අර තරම් ඇඟිලි ගහලා බලන්න දෙයක් නැහැ. මොකද එයා ගියානේ. නැවත හිත ඉක්මනටම විවේක වුණා. හැබැයි අපිට තේරෙනවා නම් කෙනෙක් ආවා හැබැයි නොදැනුවත්වම වගේ මම ඒකට කැමැත්තක් හිතේ ඇතිලා තියෙනවා. ඒක මම පෝෂණය කරලා තියෙනවා. ඉතින් එයා දැන් ඔන්න මුල් බැහැ ගන්නයි හදන්නේ. එයා දැන් පොඩ පොඩ මගේ හිත ආක්‍රමණය කරන්නයි හදන්නේ. දැන් ඉතින් ඔන්න මට නුවණ පහළ වුණා. දැන් ඉතින් මේක මෙහෙම තියන් හරියන්නේ නැහැ. මෙයාව යවා ගන්න වෙනවා. එතකොට එහෙනම් මම දන්න උපක්‍රමයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට අන්න මේ විතර්කය බැහැර වෙලා යාවි. ඒ නිසා මේ අවස්ථා ඉතින් අවස්ථානුකූලව තමයි මේ අපිට පියවරක් ගන්න වෙන්නේ. එහෙමයි. ඔව්. එතනදී පොඩ්ඩක් අර මම එහෙම මැදිහත් වෙලා ඒකේ අගයක් නැති බව මම තේරුම් ගන්න එකේ වරදක් නැහැ. වරදක් නැහැ. වරදක් නැහැ. මොකද අපි එහෙම කළේ නැත්තම් මෙයා තවදුරටත් ඉඳලා අපිව ආක්‍රමණය කරන්නත් ඉඩ තියෙනවා. එහෙමයි. ඔව්. දැන් ඕක ඇත්තටම කතා කරනවානේ අර විතක්ක සංඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ එක උපක්‍රමයක් වශයෙන් මේ විතර්ක හිතෙන් දුරු කිරීමේ එක උපක්‍රමයක් වශයෙන් අපිට කියලා දෙනවා ආදීනව මෙනෙහි කිරීම කියන එක. يعني අපි මේ මේ ලෝභ හිතක් පහළුනේ මේක දිගට පවත්වන්න ගියොත් මෙන්න මේ මෙහෙම වෙන්න පුළුවන් මේක අනතුරුදායකයි කියලා මම මේ මටම ඒකේ තියෙන ආදීනව ටික පෙන්ලා දෙනවා. එතකොට ඒක මම අර පෝෂණය කරන ගතිය අඩු වෙලා මගේ හිත අතහැරලා යා යනවා. ඒක වැරද්දක් නෑ. ඔව්. ඒ මට ඒක හොඳට තේරුණා. ඒ කියන්නේ මට විචිකිච්ඡාවක් ඇති වුණාට මම කරලා තියෙන්නේ හරි දේ කියලා මට සතුටුසයක් ඇති වෙනවා. <laughs> දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ ඔක මට දිගටම මේ තියුණු දෙයක් ඔය ලොකු ස්වාමින් වහන්සේත් විස්තර කරනකොට දැන් ඔබ වහන්සේ අද කිව්වා අර මේ තීන මිද්‍ය රූපයෙන් අපිට නිබ්බිදාව තීන මිද්‍යක් කියලා අපිට හිතන්න පුළුවන් කියලා සමහර විට. ඔව්. එතකොට ඒක ඒ කියන්නේ ඔය අර ස්වාමීන් වහන්සේ අර ෆ්ලක්ස් එකක් එහෙම නැත්නම් ගොජය කියන අවස්ථාවද? අන්න හරි. ඒක තමයි. ඒක තමයි. එතකොට එතකොට ස්වාමීන් වහන්සේ ගොජය කියන අවස්ථාවේදී අපිට නිකන් නාම රූප වගේ දේවල් රූප වේදනා සංඥා හැමදේම මික්ස් වෙලා පේන්නේ. අපිට වෙන් වෙන් වශයෙන් පේන්නේ. ඒක හරිද ස්වාමීන් වහන්සේ? හරි. ඒකත් හරි. ඔව්. ඒක තමයි මට ඒක ඒ නාම රූප ගැන තියෙන මේ මේවැකේ මුකුත් තේරෙන්නේ නැතුව සමහර අවස්ථාවල් වල ඔබ හැමතිස්සෙම ඇති වෙනවා නෙමෙයි නමුත් සමහර අවස්ථාවල් වල දේවල් කිසි දෙයක් දැනෙන්නේ නැතුව නමුත් මොකක්ද එකක් තියෙනවා වගේ දැනෙනවා නමුත් ඒක දැනීමක් සංඥාවක් හඳුනා ගැනීමක් කිසි දෙයක් වෙන්නේ නමුත් මට ওই ගොජය කියන එක හරියටම පැහැදිලිව හඳුරගන්න ඒ කියන්නේ ගොජය ඇති වෙන්නේ මේ නිබ්බිදාවක් ඇතිවීම නිසා එහෙමද ස්වාමීන් වහන්සේ? නෑ ගොජේ නිසා තමයි නිබ්බිදා ඇති වෙන්නේ. ආ ගොජ ආ ඒක අපි හරි ඒක ඒ කියන්නේ ඒ බබල කිසිම දෙයක් අපිට දැනෙන්නේ නැතිකොට නිකන් එපා වීමක් වගේ ඇති වෙනවා. එතන තම දැනෙන්නේ නැතිකොට කියනකට වඩා දැන් අරමුණේ තියෙන රස නැතිවීම නිසා. දැන් හිතන්න අපිට හිතන්න මල් වත්තක් තියෙනවා. දැන් මේ මල් වත්තේ එක එක જાතියේ මල් තියෙනවා. දැන් එහෙම එතකොට මේ මල් වත්තේ ඉතින් අපිට බලබලා මේකේ රසයක් විඳින්න පුළුවන් නේද? එහෙමයි. මොකද එක එක જાතියේ මල් තියෙන හැම මලක්ම හරිම ලස්සනයි සුවඳ හමනවා ඉතින් පුදුම චමත්කාරයක් තියෙන ඉතින් අපිට මේ මල් රත්තේ රස විඳින්න පුළුවන් හිතන්න දැන් මේ මල් ගොඩක් තියෙනවා හැබැයි ඔක්කොම මල් ටික නිකන් එකට නිකන් ඔක්කොම මැලවිලා පර වෙලා තියෙන්නේ ඔක්කොම නිකන් දුඹුරු පාට වෙලා තියෙන්නේ දැන් මේ අහවල් જાතියේ මලක්කේ මේ පර වෙලා තියෙන්නේ කියලා හොයාගන්න බෑ ඔක්කොම මල් පර වෙලා දැන් ඉතින් මේක බලන්න ආසාවක් නැහැ නේද නැති එහෙමයි. දැන් මොකද මේ පරවෙච්ච මල ටිකක්නේ දැන් මේකේ ලස්සනක් පේන්නෙත් නැහැ. ඊට පස්සේ සුවඳක් හමන්නෙත් නැහැ. මල්වත්තක් බව නම් දන්නවා. හැබැයි ඉතින් කිසි කිසිම ගතියක් නැහැ. කිසිම ලස්සනක් නැහැ. කිසිම චමත්කාරයක් නැහැ. දැන් ඉතින් මේ මල්වත්ත බලලා වැඩක් නැහැ. නේද? නැහැ. එහෙමයි ස්වාමී. එතකොට මල් නැතුව නෙමෙයි. එහෙමයි. <laughs> මල් හැබැයි පර වෙලා. අන්න ඒ වගේ තමයි. දැන් මේ අරමුණු නැතුවම නෙමෙයි මේ මේ මේ මට්ටම අපි තාම කතා කරන්නේ අරමුණු නැතුව නෙමෙයි. අරමුණු තියෙනවා ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා මේ අරමුණු වල නෑ කිසි රසයක්. ඉතින් එතකොට දැන් හිතට එපා වෙනවා මේක බලන්න. ඔව්. ඔන්න ඒ වගේ මට්ටමක් තමයි අපි මේ ගොජයක් කියලා කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. මට ඒක හොඳට තේරෙනවා. දැන් ඒ කියන්නේ අරමුණේ රසයක් නැති වෙනකොට අපිට නිකන් කලකිරීමක් ඇති වෙනවා. අන්න හරි. නිකන් එපා ඔව් එපා වෙනවා වගේ. නමුත් එතනදී අපි නමුත් ඒක අපි දැනගන්න ඕනේ මේ අවස්ථාවේදී හැබැයි ඒකම හැබැයි තව ටිකක් ඒකම පෙන්න පෙන්න ඉන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ ඒක දැන් එහෙමයි කියලා නැගිටලා ගිහිල්ලා හරියන්නේත් නැහැ. හිත නින්දට ඔව් හිත නින්දට වට්ටගෙන හරියන්නේත් නැහැ. තව ටිකක් මේකම පෙන්න පෙන්න ඉන්න ඕනේ. මොකද තාම හිත මේකෙන් අයින් වෙලා නැහැ තාම. ඔව් ඔව් ඔව් එහෙමයි මොකද දැන් දැන් අර හැබැයි දැන් මේ අපේ හිතයි නැත්නම් මේ බලන හිතයි පේන රූප ටිකයි නැත්නම් අරමුණු ටිකයි අතර දැන් ටික ටික දුරස්වීමක් පහළ වෙනවා මේකෙන් විරාගයක් පහළ වෙනවා හැබැයි තාමත් මේක අල්ලගෙන ඉන්නවා යා යම් වෙලාවක මේක හිතෙන් අයින් වේවි ඔව් අයින් වේවි එතෙක් එතෙක් ඉතින් චුට්ටක් ඉතින් මේකෙම පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා සමහර වෙලාවට ස්වාමින් වහන්සේ වගේ අවස්ථාවක මම උත්සාහ ගන්නවා ඇතිවීම නැතිවීම බලන්න නෑ නෑ නෑ පේන්නේ පේන්නේ දැන් කියන්නේ ඇතිවීම නැතිවීම මුලින් පෙනුණා ඇතිවීම නැතිවීම අපි වෙන්වෙන් වශයෙන් දැකගත්තා. ඒ පස්සේ ඒවත් පෙනිලා ආපු මට්ටමක් තමයි මේ අපි කතා කරන්නේ. ඔව්. ඒකත් ඒකත් ඉතින් වීර්ය අරගෙන මං හුඟක් වෙලා නෑ එහෙම හරියන්නේ නෑ. මතක් කර කර එපා එපා එපා. නෑ එතෙන්දි ගැලපෙන්නේ නෑ මේ වැඩේ. දැන් ඔක්කොම ටික මිශ්‍ර වුණාට පස්සේ එතෙන්දි අපිට නිකන් ඔහේ අර විරාගීව ඒ දිහා බලා සිටීම පමණයි කරන්න වෙන්නේ. පමණයි කරන්න. එහෙමයි සර්. ඔව්. ඔව්. හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. වාසිත තේරුවත් සන්නයි. හොඳයි. තේරුවන් සන්නයි. ඊළඟ තහම් ගැටලුව දිනුෂාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් ඔව් පොඩ්ඩක් හයියෙන් කතා කරනවද මට ඇහෙනව මදි. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ලාවට ඇහෙනවා. ආයි මම මේක දාගන්න. දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ආ ඔව් දැන් නම් හොඳට ඇහෙනවා. හරි. ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල ටිකක් දිගට වැඩ ප්‍රභාවනා කරනවා කමඨහන් සුද්ධ කිරීමකුයි තව පොඩි පොඩි ගැටලු වගේක් තියෙනවා ඒවයි දැනගන්න කතා කරේ හරි මම ධර්මදේශනාවක ඇහුවා මුලින් වචී සංස්කාර ගෙවිලා ඊට පස්සේ තමා ආනාපාන සතිය ගෙවෙන්නේ කියන්නේ කාය සංස්කාර ගෙවෙන්නේ කියලා. දැන් මම භාවනාවට වාඩි වුණාම මුලින්ම දැන් ආනාපාන සතිය බලනවා. හුස්ම වැටෙන හුස්ම ආශ්වාස ප්‍රශ්වාස බලනවා ඊට පස්සේ සිතිවිලි ටිකක් එනවා සමහරවිට ප්‍රපංචත් කරනවා ඊට පස්සේ ආපහු මතක් වෙලා ආපහු එනවා ඊට පස්සේ ආයෙ ටිකක් ආනාපාන සතිය බලනවා ඊට පස්සේ ආයෙ සිතිවිලි එනවා ආයෙ ආනාපාන සතිය ඔහොම ඔහොම වෙලා තමයි ආනාපාන සතිය ටිකක් වෙලා යනකොට ගෙවිලා යන්නේ හරි එතකොට සමිනවංශ දැන් දැන් සමහර වෙලාවට සිතිවිලිත් එක පැටලි පැටලි ඉන්නවා නිකන් සිතිවිලි ඔහෙ තියෙනවා ඊට පස්සේ මතක් වෙලා බලනකොට ආනාපාන සතිය නෑනේ කියලා බලන එතකොට එහෙම වෙනවා ඒක ඒක නෑ ඉතින් ආනාපාන සතිය නෑ ඒ කියන්නේ දාම සිතිවිලි තියෙන මට්ටමකදී ආනාපාන සතිය වෙන්න I mean නොතිබෙන්න බෑ ආනාපාන සතිය ඇති නමුත් අර අපේ අවධානය ඒකට ප්‍රමාණවත් තරම් යෙදිලා නෑ අපි අර සිතුවිලි වල පැටලිලා ඉඳලා තියෙන්නේ අපිට ආනාපානේ බලන්න තරම් අවධානයක් නැහැ අපි සිතුවිලි වල নিমগ্ন වෙලා. නමුත් හිතන්න යම් වෙලාවකදී සිතුවිලි වලින් හිත මුදවගෙන අපි ආනාපානට හිත යෙදුවා නම් එතකොට නැවතත් ආනාපානය හඳුනා ගන්න පුළුවන් වේවි. දැන් අපි අදත් කතා කරේ අර අමනසිකාරය ගැන. අමනසිකාරයක් නම් අපේ හිතේ තියෙන්නේ. අපිට වමනා තැනට අපි අවධානය යොමු කළා නැත්නම් අපිට අරමුණ තේරුම් යන්නේ නැහැ. අපි මොකද අපේ හිත දෙදලා තියෙන වෙන තැනකට. නමුත් අපි ආනාපානෙට නම් මානසිකාරය යෙදුවේ ඔන්න ආනාපානෙ නැවත මතුවලා එවි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආනාපානය අමනසිකාර මට්ටමේදී නැහැයි කියලා. නමුත් අපි ඒ තිබුණ ආනාපානෙට අපේ මානසිකාරය යොදලා නැහැ. එහෙමයි සමින්හස් ඒ කියන්නේ සිතිවිලි දැන් පැටලි පැටලි ඉඳලා ඊට පස්සේ ආනාපාන සතියට සිත යොදවනවා. එතකොට ආනාපාන සතිය එක්ක ගොඩක් සියුම් වෙලා එහෙම නැත්නම් දැනෙන්නේ නැති මට්ටමකට ගිහිල්ලා. හරි. ඔව් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. එතකොට දැන් මට පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් කාය සංස්කාරය ගෙවෙනවා කියන්නේ වචී සංස්කාර නැතුව ගිහිල්ලා වෙන්න ඕනේ කියලා බණ කැහුවා. ඒ කියන්නේ ඔව් නෑ මෙහෙමයි. දැන් ඔතන නෑ නෑ ඔතන මෙහෙමයි. හතරම වචී සංස්කාර කියන එක ඒකේ සියුම් මට්ටම තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. එතකොට අපිට වචී සංස්කාර මුලින්ම නැති වෙනවා කියලා කියන්නේ අපි දැන් කියන්නේ ප්‍රබලව කියන්නේ කට ඇරලා කතා කරන එක දැන් කොහොමවත් නැතර වෙලා තියෙන්නේ. දැන් වචන කතා කරන එක කොහොමවත් නැතර වෙලා තියෙන්නේ. ඊට පස්සේ හැබැයි ඒකේ රොඩක් වගේ තාමත් අර විතක්ක ਵਿਚාර කියන ඒවා තියෙනවා. ඉතින් එතකොට මේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ හිත නැවත නැවත එක එක අරමුණු වලට පයින්නවා පැනලා ඒ අරමුණු වල තාම හැසිරෙනවා ඒ හිතේ තියෙන ඒ තාම චංචල ගතිය අරමුණු වලට යන ගතිය තාම තියෙනවා. ඉතින් ඒක තමයි තාම වචී සංස්කාරයක රොඩක් වශයෙන් තාම ඉතිරිලා තියෙන්නේ. ඒතර ඒකත් දැන් අතර වශයෙන් දැන් ඔක මේ සමතේ පැත්තෙන් විස්තර කරනවා නම් දැන් වචී සංස්කාර මට්ටමක්. ඒ වචී සංස්කාරවල ප්‍රාථමිකම මට්ටමක් මූලිකම මට්ටමක් ප්‍රථම ධානයේ තියෙනවා. දෙවන ධානයට එනකොට තමයි ඒක හැලෙන්නේ. එතකොට ඔන්න වචී සංස්කාර හැලුණා කියලා කියන විතක් ਵਿਚාර සම්පූර්ණයෙන්ම නතර වීමක් අරමුණක් තුල හිත හොඳට নিমগ্ন වීමක් ගැන තමයි එහෙමනම් කතා කරන්නේ දෙවනි ධ්‍යානෙදී. එතෙන්දී එතෙන්දී දැන් විපස්සනා පැත්තෙන් කියනවා නම් දැන් අපි වේදනානුපස්සනාවක් බල බලා හිටියා. හැබැයි වේදනානුපස්සනාවක් තාම හොඳට කෙරුන්නේ මුල් අවස්ථාවේදී හිත එහෙට පැන්නා මෙහෙට පැන්නා වේදනාවක් පොඩ්ඩක් දැක්කා ආයෙත් ඔන්න හිත එහෙට පැන්නා මෙහෙට පැන්නා වේදනාවක් පොඩ්ඩක් දැක්කා තාම නිකන් නැහැ හිතේ එකලසක්. හැබැයි ඊට පස්සේ හොඳට හිත වේදනාවෙම නතර වුණා. වේදනාව විතරයි දැන් පේන්නේ. අනිත් දේවල් මොකක්වත් නැහැ. හොඳට ඒකම විතරයි තියෙන්නේ. දැන් එතකොට අර වචී සංස්කාරවල සියුම් වීමක් දැන් තියෙන්නේ. විතක්ක ਵਿਚාරවල සියුම් වීමක් දැන් තියෙන්නේ. ඉතින් ඒක අපිට කියන්න පුළුවන් ඕනේ නම් මේ විපස්සනාවේ ප්‍රථම ධ්‍යාන මට්ටමක් කියලා. මොකද දැන් මතුවෙන මතුවෙන මේ වේදනාව බලබලා ඉන්නවා වෙනත් දෙයකට අරමුණකට හිත යන්නේ නැහැ ඒක විපස්සනාවේ ප්‍රථම ධානයක් වශයෙන් ගන්න පුළුවන් ඊට පස්සේ හිතන්න දැන් ආයෙත් හිත ඊළඟ ඊළඟ වේදනාවට නංවනවා කියලා දෙයක් නැහැ. හිත නිකන් නතර වෙලා වගේ තියෙනවා. හැබැයි වේදනාවන් අලුත් අලුත් කුඩා කුඩා වේදනාවන් මතුවේ මතුවේ වෙනවා. ඉතින් ওই මට්ටම දෙවන ධානයක් වගේ ගන්න පුළුවන්. දැන් ඔන්න විතක්ක ਵਿਚාර සමනය වෙලා මොකද මේ අපි තුමු එක ප්‍රබල වේදනාවට හිත නංව ගත්තා. නංව ගත්ත එකෙන් විතක්කේ ඉවරයි. ਵਿਚාරයක් දැන් යොදාගෙන ඉන්නවා. හැබැයි අලුතෙන් කියලා නංවන දෙයක් නැහැ. මතුවෙන මතුවෙන එකේ ආ සියුම් සියුම් බව නිසාම එතන එතනම ඒක දැන් වෙනස් වීමක් එයාට පේනවා. ඉතින් එතකොට අන්න විතක් ਵਿਚාර හැලිලයි කියලා කියන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි කාය සංස්කාර සමනවීමක් ගැන හිතන්නත් අවශ්‍ය නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට ඔතෙන්දී අර පොතේ තියෙන තියරි මතක් කරගන්න එහෙම එතෙන්දී අවශ්‍ය නැහැ මට නම් හිතෙන්නේ එතෙන්දී අර අනවශ්‍ය විදිහේ සැකයක් පහළ වෙන්න පුළුවන්. ඔය ඔය සැකයක් සැකයක් පහළ වීම නිසා ආයෙත් භවනාව නිකන් මේ මේ කැඩෙන්න පුළුවන්. මොකද අපි කල්පනා කරන්නේ වෙන දෙයක්නේ. දැන් මේ වේදනාවන පසනාව පඩන්න තියෙන තැනදී මම කල්පනා කරනවා මෙතනින් දැන් කාය සංස්කාර සංසිඳලාද තියෙන්නේ මේ වචී සංස්කාර සංසිඳලාද තියෙන්නේ. ඒවා ගැන මම කල්පනා කර කර ඉන්නවා. මේ වැඩෙන වේදනානුපස්සනාවකට ප්‍රමුඛත්වය දීලා නැහැ. ඉතින් එතෙන්දී එහෙනම් අපි තේරුම් ගත යුත්තේ මෙතෙන් මේ වැඩෙන භාවනාවටයි මූලිකත්වයේ දිය යුත්තේ. එහෙමයි සම්මා ඒක තේරුණා අර දෙවෙනි අවස්ථාව කිව්වේ ස්වාමීන් වහන්සේ දැන් මට සමහර වෙලාවට වෙනවා නිකන් ඔහොම බලන් ඉන්නකොට නිකන් නලියනවා නලියනවා වගේ මුළු ඇඟ පුරාම ඒක ඇඟේ කොතනද කියලාත් දැනෙන්නේ නැතු නිකන් ගුලියක් වගේ නලියනවා නලියනවා වෙනවා ඒක අර දෙවෙනි අවස්ථාව කියලා කිව්වේ ඔව් ඒක ඉතින් අද අපි අර කලින් කතා කරපු ගොජේ කියන වගේ එක ගන්න පුළුවන් ඒ කියන්නේ නිකන් ෆ්ලක්ස් එකක් බවට පත් වෙලා ඔක්කොම ඒ ඔක්කොම දිහා නිකන් මට හැබැයි මධ්‍යස්තව බලන් ඉන්න පුළුවන් ඔක්කොගෙම තියෙන නිකන් නලීමක් නලියෑමක් ඔකගෙම තියෙන කම්පණය වීමක්, ඔකගෙම තියෙන චංචල වීමක්. ඒක දිහා ඉතින් මම බලාගෙන ඉන්නවා. එහෙමයි. සමහරලාවට ඒකට එකපාරටම යන්නත් පුළුවන් හිම වරදක් නැහැ. ආ කමක් නැහැ. එකපාරට දැන් ඒක Tamanට ටක් ගාලා ඒක ගන්න පුළුවන් ගන්න පුළුවන් කියනට වඩා ඒක තියෙනවා. තියෙන එකට ටක් ගාලා අවධානය යොමු කරන්න පුළුවන් නම් කිසි වරදක් නැහැ. මොකද දැන් කියන්නේ අර හිතේ සියුම් බව රැකිලා තියෙනවා නම් ඔය ටික මතු වේවි. වැරද්දක් නැහැ ඒක. ඔව් ඔව්. දැන් ඒක තුල පැවැත්වීම තුලම හිතට තව තව තව සම්පජඤ්ඤය වැඩෙන්න ප්‍රඥා වැඩෙන්න අවස්ථාව සලස්සලා දෙන්න. ඒක තුල සිතිවිලි ආනාපාන කැලී පොඩි පොඩි ඒවා හැම හැමදේම තියෙනවා. හරි. කමක් නැහැ. කමක් නැහැ. ඔතන ඇත්තට මෙහෙමයි තීර එකක් වශයෙන් කියනවා නම් තියෙන්නේ ඔය කොයි දේත් සංකත දේවල්. කොයි දේත් ඇවිල්ලා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල්. ඒ නිසා අපි කොයි ප්‍රදේශයේ බැලුවත් කිසි වරදක් නැහැ. අපි තුල ඒ ත්‍රිලක්ෂණයක් තමයි වැඩෙන්නේ. මොකද මේ කවුරුත් අපිට කියලා දෙන්නේ එකම පාඩමක්. ඒ හැමෝම හැසිරෙන්නේ එකම අන්දමකින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සංකත ධර්මයන් වල මේ තියෙන ලක්ෂණ තුනක්. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති දස්ස අඤ්ඤ සත්තම් පඤ්ඤායති කියලා. ඒ නිසා ඒක පොදුවේ කොයි හේතුප්‍රත්‍යයෙන් හටගත්ත කොයි දෙයකටත් ඔය ඔය න්‍යාය අදාළයි. ඉතින් ඒකයි අපිට විපස්සනාවේදී අහවල් දෙයම බැලිය යුතුයි කියලා දෙයක් නැහැ. අපිට රූප ධර්මත් බලන්න පුළුවන්, වේදනාවන් බලන්නත් පුළුවන්, සංඥාවන් බලන්නත් පුළුවන්, සංස්කාර බලන්නත් පුළුවන්, විඥාන බලන්නත් පුළුවන්. ඉතින් ඔය කොයි දෙයත් පෙන්වන්නේ එකම කතාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම පුංචි ප්‍රශ්නයක් අහන්න ගත්තේ මේ සරල මේ අපි දැන් මේ කරන මේ සරල සම්මන් භාවනාව වැඩද්දී මේ සක්මන් භාව ටිකක් හොඳට කෙරෙද්දී කියන්නේ වට ගණනාවක් පොඩ්ඩක් හිත පිට යන්නේ නැතුව හොඳට කෙරීගෙන එද්දී අර බෝහන්සේ දේශනා කර විදිහට ඇත්තටම නිද්‍රාශීලී ගතියක් එනවා. ඉතින් ඒ ඒ තීන මිද්දේ නැති කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක තමයි. දැන් ඒක ඒක ඇත්තටම කිරීම හරහාමයි ඉතින් කරගන්න වෙන්නේ. දැන් ඒ කියන්නේ අපි දැන් ඔතෙන්දී අරමුණ අරමුණ අපි කියනවා ගෙවෙනවා කියලා. නැත්නම් අරමුණේ රස අඩු වෙනවා කියලා. නැත්නම් අරමුණ සියුම් වෙනවා කියලා. ඉතින් එතකොට තාම අර ඒ මට්ටම තුල අවදියෙන් ඉන්න තරම් අපේ හිත තුල සතිය දිනු වෙලා මදි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඉතින් අපි ඕක තව තව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අපේ හිතේ සංවේදී බව වැඩි වෙනවා. සියුම් භාවය වැඩි වෙනවා. සතිමත් භාවය වැඩි වෙනවා. එතකොට යාට පුළුවන්කමක් ඇති වෙනවා අර වගේ අරමුණ සියුම් වුණත් අවදියෙන් ඉන්න. සිහියෙන් ඉන්න. ඒ නිසා ඕක කියන්නේ ඕක දුරු කරගන්න තියෙන එකම උපක්‍රමය නැවත නැවත ඔය ඔය කරගෙන යන භාවනාව තව තව දිගට කරගෙන යන්න. ඒ කියන්නේ නැවත කරගෙන යන්න. කරගෙන යන්න. අනිත් එක තමයි දැන් බලන්න තමන් හුඟා කාර්ය බහුලව නම් ඉන්නේ. ඉතින් එතකොටත් අර සරල අරමුණක හිත තිබ්බහම හිතට තීන මිද්‍යක් තමයි ඇති වෙන්නේ. මම හිතන්නේ හුඟක් වෙලාවට ඔය භාවනා වැඩසටහන් වලට එහෙම සම්බන්ධ වෙන පිරිස් හුඟක් වෙලාට අපි තුමු රාජකාරී බහුලව තාමත් රාජකාරී වල නිරත වෙන අය නම් ඉතින් පළවෙනි දවසේ දෙකේ තුනේ නිින්ද යන ගතිය වැඩි. මොකද මේ කරන්න තියෙන්නේ බොහොම සරල වැඩක්. ආශ්වාසයක හිත තියන්න, ප්‍රශ්වාසයක හිත තියන්න. පිම්බීමක හැකිලීමක හිත තියන්න. එහෙමත් නැත්නම් වමක දකුණක හිත තියන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අර කර කර හිටිය බොහොම සංකීර්ණ වැඩවලට සාපේක්ෂව දැන් කරන්න තියෙන අතිශය සරල අරමුණක හිත පැවැත්වීමක්. යුක්තිය. එතකොට හිතට කම්මැලි. නමුත් ඒක එහෙමයි කියලා අතාරින්න නෙමෙයි අපිට තියෙන්නේ. ඒක නැවත දිගට දිගට කරගෙන යන්න. කරගෙන යනකොට හිත හුරු වෙනවා, හිත සියුම් වෙනවා, හිත සංවේදී වෙනවා. මේ සරල අරමුණකත් සිහියෙන් ඉන්න, අවදියෙන් ඉන්න. එහෙමයි සර්. ඔව් ඔව්. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් ඉතින් අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. ඉතින් අද අපි ඇත්තටම සම්බන්ධ වුණෙත් නිස්සන වනයේටම අනුබද්ධිත ඉමදුව ආරණ්‍ය සේනාසනයේ ඉඳලා ඉතින් අද දවසේත් මේ පින්වතුන් ධර්ම දේශනාවකට අහුම්කම් දුන්නා ධර්ම සාකච්ඡාවකටත් සහභාගී වුණා. ඉතින් අපි මේ අන්දමින් අද ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා ධර්ම දේශනාවට අහුම්කම් දීලා රැස් කරගත්තා වූ සීලම කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකාසීන් සමග බෙදාගමු.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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් පස්සිතුම් වන්දි තුම් වරං ශාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී භාවයත් දීර්ඝායු සම්පත් ලැබේවා කියා අප සියලු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි